උද්දික මහත්මයා අවසරයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්න දෙකක් අහලා තියෙනවා YouTube එකේ. ඔව්. පළවෙනි ප්‍රශ්නේ තමයි භාවනා නොකර ධර්මය ශ්‍රවණය කිරීමෙන් පමණ සෝවාන් ඵලයට සෝවාන් ඵලය ලැබිය හැකියිද? ඔව් දැන් ওই ප්‍රශ්නේ අපි බොහෝ අවස්ථාවල කතා කරලා තියෙනවා. ඔය ප්‍රශ්නේ අහන්නෙම භාවනාව කියන්නේ මොකක්ද කියලා හරි වැටහීමක් නැතිකම නිසා. භාවනා කියන්නේ සිත පුහුණු කිරීම. සිත වැඩි දියුණු කිරීම. සිත වැඩි දියුණු කරන පියවර තුනක් තියෙනවා. මනසේ මතුවෙන දුර්ගුණ දුරු කිරීම. කෝපදේශ, ඊර්ෂ්‍යා, මෝහ, මාන ආදී මේ පාප ධර්ම, අසත් ධර්ම, ක්ලේශ ධර්ම මතුවෙනකොට ඒවත් දුරු කිරීම. ඊළඟට දෙවැනි පියවර තමයි කුසල ධර්ම ගුණ ධර්ම දියුණු කිරීම සද්ධා ප්‍රඥා වීරය සති සමාධි ආදී ගුණාංග දියුණු කිරීම තුන්වැනි පියවර තමයි ලෝක ධර්ම නුවණින් අවබෝධ කිරීම හේතුඵල ත්‍රිලක්ෂණ චතුරාර්ය සත්‍ය ස්කන්ධ ධාතු ආයතන ආදී නුවණින් අවබෝධ කිරීම මේ කරුණු තුන සිද්ධ වෙනකොට තමයි අපේ මනසේ යම්කිසි වර්ධනයක් සිද්ධ වෙන්නේ එතකොට යම්කිසි කෙනෙක් සෝවාන් ඵලයටපත් වෙනවා කියලා කියන්නේ එතෙක් තිබුණු සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබත පරමාස දුරු වෙලා. එතෙක් නොතිබුණු බුදුරජාණන් වහන්සේ පිළිබඳ අචල සද්ධාව, ධර්මයේ පිළිබඳ අචල සද්ධාව, සංඝයා පිළිබඳ අචල සද්ධාව, ආරකාන්ත සීලය ආදී එතෙක් නොතිබුණු ධර්මතා වැඩිලා. මෙතෙක් ඒ තනත්තාගේ චිත්තසංතානයේ ආරිෂ්ඨාංක මාර්ගයේ මාර්ගාංග 8ම එක්සිතක එකවරේ දුන්නේ මේ පළවෙනි වතාවට ඒක ඒ විදිහට යෙදිලා. ඉතින් ඔය ටික තමයි භාවනා කියන්නේ. ඔය ටික තමයි භාවනාවේ ප්‍රතිඵල. ඒක सिद्ध කරන්නට මේ වාඩි වෙලා ඉන්නට ඕන කියලා නියමයක් නැහැ. සතිපට්ඨාන සූත්‍රය අරගෙන බලුවම අපට පේනවා ඒකේ තියෙන්නේ ගතේ තිතේ නිසින්නේ සුත්තේ జాగරිතේ මේ හැම තැනම සම්පජානකාරී එතකොට යනකොට එනකොට නිදා ගන්නකොට හිටගෙන ඉන්නකොට කතා කරනකොට වැඩ කරනකොට සක්මන් කරනකොට මේ හැම මොහොතම කතා ඒ වගේම ආහාර ගන්නකොට මල පහ කරනකොට මූත්‍රා කරනකොට ඇඳුම් අඳිනකොට මේ හැම මොහොතකම සිහිනුවන පවත්තන. එතකොට ඒ සිහිනුවන පවත්තනකොට තමයි ඒ තනත්තාට පුළුවන්කම තියෙන්නේ අර ගුණාංග ටික දිනු කරන්න. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් ආනන්ද හාමුදුරුව රහත් වෙන්නේ සතර ඉරියව්වෙන්ම තොරව. එතකොට උන්වහන්සේ භාවනාවෙන් තොරවදී රහත් උනේ. එහෙනම් ඉතින් කෙනෙකුට තර්ක කරන්න පුළුවන් නිදා ගන්න ගිහිල්ලා හොඳට සැහැල්ලු කරගෙන නිදා ගන්න හදන්න එතකොට තමයි රහත් වෙන්නේ. එතකොට ඒකේ අර්ථය ඒකද නෑ ඒ ඒ නිදා ගන්න අවස්ථාවේ උන්වහන්සේ සති සම්පජඤ්ඤේ අර දුර්ගුණ දුරු කරන යහගුණ අවදි කරන ප්‍රඥාවෙන් මේ නාම රූප ධර්ම අවබෝධ කරගන්න මානසික தত্ত্বය පුහුණු කරමිනුයි ඒක කළේ ඒ නිසයි සතර ඉරියව්වෙන්ම තොරව උන්වහන්සේට රහත් වෙන්න පුළුවන් චුල්ලපන්තක හාමුදුරන්ට රෙදි කඩක් අතුල්ලන්න දුන්නා එතකොට අපි කියනවා ආයෙන අනෙක් කට්ටියත් සුදු රෙදි කැලි අරගෙන අතුල්ලන්න එතකොට ඒකලන්න පුළුවන් රහත් වෙන්න ඒතර සුදු රෙදි කෑල්ල අතුල්ලපු නිසා නෙමෙයි ඒක තුල අර භාවනාව සිදු වෙච්ච නිසා. එතකොට කවුද ස්වර්ණකාර භික්ෂුවට රන් නෙළුමක් මවලා දුන්නා. එතකොට අපි කියන්න පුළුවන් අනිත් අයට රන් නෙළුමක් මවලා දෙන්න. එතකොට රහත් වෙන්න පුළුවන්. ඒක තමයි භාවනාව ඒක තමයි කමටහන්. ඉතින් ඒක අනිත් අයට හරියන්නේ ඒ උන්වහන්සේගේ මනස වැඩුණු හැටි. ඒ වගේ කවර ඉරියව්වකින් කවර අරමුණකින් කවර ස්වરૂපයකින් හෝ අපේ මනස තුල කෙරෙන්න ඕන අර පියවර තුනයි දුර්ගුණ දුරු කිරීම යහගුණ අවදි වීම ලෝක ධර්ම අවබෝධය එතකොට ඒක කරන්න පුළුවන් අවස්ථා පහක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සද්ධර්ම ශ්‍රවණය සද්ධර්ම දේශනය ඊළඟට සද්ධර්ම සජ්ජායනය ඊළඟට ධර්මය මෙනෙහි කිරීම සමාධි නිමිත්තකට සමාධි නිමිත්තකින් සිත ඒකාග්‍ර කරගෙන විදර්ශනාවට යොමු වීම. එතකොට මේ අවස්ථා පහම අපට ඔය භාවනා කාර්ය කෙරෙන අවස්ථා. ඒකේ පළවෙනි එක තමයි ධර්ම ශ්‍රවණය. ධර්ම ශ්‍රවණය භාවනාවක් හැටියට කෙරුණොත් තමයි නිවන් දකින්නේ. භාවනාව කියන්නේ මොකද්ද? ඒ සද්ධර්ම ශ්‍රවණය තුළ ඒතනත්තාගේ මනසේ මෙතෙක් තිබුණු දුර්ගුණ දුරු වෙන්න ඕන. මෙතෙක් නොයඩුණු ಗುಣ වැඩෙන්නට ඕන. මෙතෙක් අවබෝධ නොවුණු ලෝක ධර්ම අවබෝධ වෙන්න ඕන. ඔය වැඩ තුන සද්ධර්ම ශ්‍රවණය තුල කෙරෙන්නේ නැත්නම් එයාට මාර්ගඵලයක් ලැබෙන්නේ නැහැ. හැබැයි සද්ධර්ම ශ්‍රවණය තුලින් ඔය වැඩ තුන කෙරෙන්න පුළුවන් නම් ඒකට තමයි භාවනා කියන්නේ. කකුල් වකුටු කරගෙන අතක් උඩ අතක් තියාගෙන ඇඟ කෙලින් තියාගෙන ඇස් දෙක පියාගෙන ඉන්න එක විතරක් නෙමෙයි. ඒතර අද ගොඩාක් දෙනා භාවනාව කියලා හිතාගෙන ඉන්නේ ඉරියව්. ඒකයි ඔතන පටලැවිල්ල. ඒක කෙරෙන්න ඕන මොකද්ද කියලා අදහසක් නැහැ. ඒ නිසානේ අද අර බඩේලී යනවා නම් ඒක තමයි භාවනාවේ දියුණු අවස්ථාව. ඒක තමයි මේ සුද්ධ වීම. ওই වගේ විකාර රූපී කතා වලට අද මහජනයා නතු වෙලා තියෙන්නේ. ඇයි මොකද්ද වෙන්න ඕන කියන එක පරමාර්ථය හරියට තේරුම් ගන්නේ නැහැ. එතකොට සද්ධර්ම ශ්‍රවණය විතරක් නෙමෙයි බණ කීමත් නිවන් දකින්න පුළුවන් විමුක්තායතනයක්. හරියට බණ කියනකොට යම්කිසි කෙනෙකුට සිහිනුවණින් දුර්ගුණ දුරු වෙන හැටියට යහගුණ අවදි වෙන හැටියට ලෝක ධර්ම අවබෝධ වෙන විදිහට සති සම්පජඤ්ඤය පවත්වාගෙන දහම් දසන්න පුළුවන් නම් දහම් දෙසීම තුල සෝවාන් ඵලයට පමණක් නෙමෙයි අරහත්ත්වයටත්පත් වෙච්ච උතුමන් ඉන්නවා. එහෙම වෙන්න පුළුවන්. ඒක විමුක්තායතන ධර්මයක් හැටියට ඒකයි දේශනා කරන්නේ. බණ අහලා සෝවාන් විතරක් නෙමෙයි රහත් වෙච්ච අයත් ඉන්නවා. ආය සෝවාන් ඵලයට අපි ලඟු කරන්න ඕනේ බණ අහලා රහත් වෙච්චා ඉන්නවා. ඒ රහත්ුනේ කොහොමද? අර ධර්ම ටික මේ ධර්ම ශ්‍රවණය තුල සිද්ධ වුණු නිසා. ඊළඟට ධර්ම සත්‍යයනේ ධර්මයේ හඬනගා සත්‍යයනය කිරීම තුළ ඒක සති සම්පජඤ්ඤය කරනවා නම් ඒක භාවනාව. ඒක විමුක්තායතනය. ඊළඟට ධර්ම මානසිකාරය නිහඬව වාඩි වෙලා හරි හිටගෙන හරි සක්මන් කරමින් හරි ධර්මය මෙනෙහි කරනවා නම් ඒක භාවනාවක්. ඊළඟට සමාධි නිමිත්තක් මෙනෙහි කිරීම. සිත ඒකාග්‍ර කරගැනීම. ඒකාග්‍ර කළාම තමයි යථා භූතම් පස්සති පජානාති. යථාර්ථය දකින්නට පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඔය අවස්ථා පහම බුදුරජාණන් වහන්සේ විමුක්තායතන හැටියට නිවන් දකින්නට පුළුවන් දොරටු හැටියට දේශනා කරන්නේ. ඇයි? ඔය අවස්ථා තුනේම භාවනාව સિદ્ધ කරන්නට පුළුවන්. හැබැයි ওই අවස්ථා නිකන් අපි බණ අහගෙන හිටපමණ ආ මම බණ විතරක් අහනවා එතකොට මට භාවනාව ඕනේ නිවන් දකින්න පුළුවන් කියලා අපි කල්පනා කළොත් ඒ තැනත්තා ඉතින් කොච්චර බණ ඇහුවත් නිවන් දකින්නේ නැහැ මොකද බණ අහන්නේ කොහොමද කියලා හරියට දන්නේ නැහැ භාවනාව දන්නේ නැහැ බණ ඇහිම තුල වැඩෙන්න ඕන මනෝභාවයන් දන්නේ නැහැ ඒ නිසා භාවනාව කියන්නේ මොකක්ද කියලා දැනගෙන ඒ කටයුත්ත ධර්ම ශ්‍රවණය තුල සම්පූර්ණ කරගන්න පුළුවන් නම් ඒ තැනත්තාට ධර්ම ශ්‍රවණය තුලින් සෝවාන් වෙන්න විතරක් නෙමෙයි රහත් වෙන්නත් පුළුවන් ඉතින් යම්කිසි කෙනෙක් ওই ප්‍රශ්නය අහන්නෙම ගොඩක් වෙලාවට භාවනාව කියන්නේ මොකක්ද කියලා පැහැදිලි වැටහීමකින් තොරවයි. ඒ නිසා මූලිකව අපි භාවනාව කියන්නේ මොකක්ද කියලා වැටහීමක් ඇති කරගෙන තමයි ඒක ධර්ම ශ්‍රවණය තුළින් ධර්ම දේශනාව ධර්ම සජ්ජායනය තුළ සිද්ධ වෙන ආකාරය හරියට තේරුම් ගත යුතුයි. ඊළඟට